දසමසේ හැත්තෑකේ එදා ගරු කතානාකතුමාට නොදන්න ගඩ්ලු දානාක මැත්තුමා ඒ ප්‍රශ්නය මතු කර ප්‍රින්ස්කුල් සේකර මැත්තුමා ප්‍රශ්නය මතු කර මතුකරපු වෙලාවේ චන්දි තිලකරත්න කතානායකතුමා කියා හිටියා മന്ത്രിවරේ කතානුගට ගන්නකොට සම්ප්‍රදායනුකූලව කතානායකතුමාට දැන්විය යුතුයි කියලා. ඒවා වාර්තාගතව තියෙනවා.